සේමා රල් ගිරිහිස රල් අකුරින් ලියවුන රල් ගිරි ශ්‍රී ලංකා 104.4 105.4 රන් ගිරි ශ්‍රී ලංකා මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනෙනවා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් ගීතය. අමරණීය මතක සුවඳ සුවඳ අමරණීය මතක සුවඳ සුවඳ මහාන් ගීත සාහිත්‍යයේ ඉතිහාසය හිතාදර සහෝදරයනි 1906න් ආරම්භ වූ හෙළේ ගී සංචිතය පෝෂණය කළ මේ ස්වභාවිත ගීත සාහිත්‍ය බිඳ කරගෙන අද රාත්‍රියේ අපි ඔබ හමුවට පැමිණෙමු. හෙළ ගීයේ සුමීරු ගීරාවේ අතොසින්ම යුග යුග අප හද දැනගත් මේ අමරණීයත්වයටපත් වූ අලංකාර නීරිම මාధుර්යයේ රසය අපේ හදවත් වලට සදාකල් තැම්පත් වී අවසන්යි. එහෙමනම් හිතට දැනුණ මතකයේ රැඳුණු ඒ ගීතමය සුවඳ අමරණීය මතක ආකාරයෙන් තියන්න පිළිවන් කීතාවලියක් තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අතරට ඔබ ඉල්ලා ඒවා තිබෙන ඔබ යොමු කරන ඔබ අහන්න කැමතියි කියලා කිව්ව ගීතත් අපි එකතු කරමින් තමයි අමරණීය මතක සුවඳේ මේ ගීතාවලිය පෙළගැස්ම අපි හදාගන්නේ. ඉතින් එහෙම ඉල්ලීම් කළ අපි රසන ගණනාවකයේ තුමගේ ගීත ගණනාවක් ප්‍රචාරය කරලා තියෙනවා. ඉතින් මේ හඬ නැවතම තවක් අපි රසවිඳින්න මේ රාත්‍රියේ ගීත පොඩි දෙකක් වෙන් කරවා දෙන්න කැමතියි. ටියුඩර් ජයසන්තයන් ගායනා කරන ගීතයක් තමයි ලක් මහත්තයා අපි අහන්නේ. අද අද කෙලවට තිලක වූ අසමසම දිවහකර ඔබයි බුදු හිමියෝ ඔබ දිසූ දහම් හදවත් නිවාලන දිය සිසිලක්ම වේවා ගායන ශිල්පී ටියුඩ ජයසාන්ත Thank you. ඒ ගීතයම ඇතිනේ අපිට මේ සෝපත් භාවය ලබා ගන්න. තාම විශිෂ්ට ගීතයක්. මම හිතන්නේ ඔහුගේ ගායනය තුළ ඒක අපිට හොඳින් දැනුණා. ඇයගේ ආදරණීය දේනියත් අපේ වැඩසටහන ශ්‍රවණය කරනවා කියන කාරණය මතක් කරන්න ඕනේ. ඉතින් එතුමියටත් ඒ පවුලේ හැමදෙනාටම ලොකු සතුටක් දැනෙවි. මේ ගීතය රසවිඳින අවස්ථාවේදී. හොඳද? අභව ප්‍රාතුණේ ගායන ශිල්පියාගේ බුදුගුණ ගීතයක් අමරණීය මතක සුවඳගෙන එන මේ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි විශිෂ්ටතම වැඩසටහන ලෙස ඔවුන් සටහන් කරනවා මේ යහපත් ස්වභාවික ගීත නොඑක් විවිධ මාතෘකා ඔස්සේ වැයෙන ගීත අපිට අසන්නට ලැබෙන්නේ අනුරාධ රෝහණ කප්පුටුව නිෂ්පාදනය කරන ඒ වගේම තිලක් වැලිකල සහ නිෂ්පාදනය කරන මේ වැඩසටහන කියලා අපි හුඟක් දුරට උත්සාහ කරන්නේ ඒ ශ්‍රාවක සමූහයාගේ හිත සතන් සතුටු කිරීම. ඒ වගේම අපි අනුරාධ එච්.එම්.වි. තැටියකට යොමු වෙන මේ අවස්ථාවේ මේත් 50 දශකයේ සරත් විමලවීර තමයි මේ ගීතය රචනා කළේ. සංගීතවත් කළේ ඩී.එස්. පෙරේරා. විවිධ සිල්ලබර්ලස්ගේ තවත් ජනප්‍රිය ගායනයක් මේ HMV ක්‍රමපොන්තේ තියෙන විවිධ සිල්වා බර්ලස්. Thank you. ගීත කිහිපයම ඔබට තේරෙවි මේ ගීත සියල්ලම වගේම රසවත් ඒ විතරක් නෙවෙයි රමණීය මතක සුවඳ කියලා අපි බොහොම ආදරෙන් සිහිපත් කරන ක්‍රම්පෝන් ගීත එතකොට උදාහරණ සහිතව පෙන්වන්න පුළුවන් මේ තරම් පෝරු ගීත කිහිපයකට තමයි අපි ඔබව කැඳවාගෙන යන්නේ අහමද් මොහිදින් ගායනා කරපු ගීතයක් HMB ලේබලේ යටතේ නිකුත්ුණු පැතියකට තුලක් මාතන අපි ඊළඟට අහන්නේ අන්තවද මේ අමරි මතක සුවඳ සවන් දෙන තවත් විශිෂ්ට අපේ නිර්මාණකරුවෙක් ඒ වගේම අපේ ශ්‍රාවකෙක්. අපි සිහිපත් කරනවා මේ අවස්ථාවේ. මට ඔබට විශාල ගීත සංඛ්‍යාවක් සහිත ලිපියක් කියවලාදී මටත් ඒ පිළිපතක් කියවා තිබුණා මේ මහනුවර වටපුළුවේ ෆිල්මට් කියන. එතුමා ගීත කීපයක් සටහන් කරලා තිබුණා මේ වෙසක් සමයේ ප්‍රචාරය කරන්න. අපි ගීත කීපයක් එතුමා වෙනුවෙන් සහ සියලුම ශ්‍රාවකයන් වෙනුවෙන් අපි උපුටාගත්ත මේ වැඩසටහන් තුළ ප්‍රචාරය කිරීම සඳහා. එහෙමනම් යුඩි පෙරලා මාස රචනා කළ ගෞස් මාස්ටර් සංගීතවත් කියලා කොලොම්බියා දඩේගේ 90 දශකයේ ආරම්භයේ ප්‍රථම මුල් යුගයේ ගායනයක්. ඒ යුගයේ ඉබ්‍රාහිම් මාස්ටර්ලා ඒ වගේම අහමඩ් මොයිදින්ලා ලතිෆ් බායිලා මොහිදින් බේක මේ එකම ගායන ශිල්පීන් සමූහයක් ඉස්ලාම් භක්තිකේ. මේ අහමඩ් මොහිදින් ගායනා කර සුවිශේෂී ගීතයක්. Thank you. Thank you. අහගෙන ඉන්නකොට කාටද කතා නොකරන්න හිතෙන්නේ. ඉතින් මේ තමයි මේ ගීතවල මුල් රසය. ගොඩක් දෙනෙක් අපි දන්නවා අමරණීය මතක සූඳ අහනවා. පෙරට විතරක් නෙවෙයි අන්තර්ජාල ඔස්සේ බොහෝ රටවල අපි වහන වග අපට පැහැදිලි ඔබ ලබා දෙන අමතුම් සහ තැපල්පත් ඒ ලැබෙන ප්‍රතිචාරات එක 0.66 22 ඔබට අපේ මැදිරියට මේ වෙලාවේ කතා කරන්නත් පිළිවන් කම ලැබෙනවා. ගීත රචන, නිලි රචන, එහෙම නැත්නම් රුක්මනී දේවී මහත්මිය ගායනා කරපු ගීතයක් තමයි අපි ඊළඟට තෝරන්නේ. ඔව්. අන්තර්ජාලය ඔස්සේ කියනකොට අනුරාධ බොහෝ නිතරම මතන මෑණි කෙනෙක් තමයි කුරුණිරු මැතිණිය. ඇමරිකාවේ නිව්යෝක් වල සිට ඇය සමන් දෙනවා මේ වෙලාවේ අමරණීය මතක සොඳට ඒකාන්තයෙන් මට විශ්වාසයි. ඇය ප්‍රිය කරනම ගායන ශිල්පිනිය තමයි රුක්මනී දේවී. ගී ලෝකේ අතසෙම ඔබ කිව්වා වගේ රැජිනක් ඇය. මේ ගීත සාහිත්‍ය පෝෂණය කරපු ග්‍රැමෆෝන් ගීත සාහිත්‍ය පෝෂණය කරපු සුන්දරම ගායිකාව ඒ වගේම රංගන ශිල්පිනිය රුක්මනී දේවි රචනා කළේ රොබර්ට්න් සෙනෙරත් සංගීතවත් කළේ ආර්.ඒ. චන්ද්‍රසේන එච්.එම්. විග්‍රම් ෆොන්ටේටියක් සඳහායි ඇය මේ ගායන කරපු අපූර්වතම සුන්දර ගීතය අපි සවන් දෙමු රුක්මනී දේවි Thank you. දෙකට යන්නේ තිලක් මහතා දවසේ එහි මුල් ගීතය ගයන්නේ සුපෙම් හඬ ධර්මදාස වල්පොළ. සමග ජේසී රාන් තමයි මේ ගීතය. ගායනා කළේ අනුරාධ නුදුරේ එන තවත් වසරකට ආශිර්වාදමින් වෙසක් සිසිලස නිවි ගියත් උසන් සඳුදා වෙනවා. ඒ රාත්‍රියේක බුදු ගුණ සුවඳ දස දෙස පැතිරි අප හැමගේම හදවත්වල මෛත්‍රිය තමයි උදා වෙන්නේ කියලා අපේ සුහද පැතුමු. එහෙමනම් නිර්වාණය තෝරා ගන්න නිවන් මඟට පිවිසෙන්න මෙවැනි ගීතයක රස විඳින්න. රචනා කළේ ඒ.ජේ.ද සොයිසා සංගීතවත් කළේ ඒ.ජේ. කරීම් එච්.එම්. විදටියකද ගායන ලෝකේ සුපෙම්බර හඬ ධර්මදාස වල්පොල සමග ජී.එස්.බී ගාන. Thank you.

අමරණීය මතක සූඳාතරය රැඳුනේ අපි අවසන් ගීතයට යමු තිලක් මහත්මයා. ඔව් අමරණීය මතක සූඳ නම් ග්‍රැමෆෝන් ගීත සාහිත්‍ය බව කවුරුත් වටහා ගත්තා. අද වැඩසටහනට අත වශයෙන්ම ඇතුළත් වුණේ සියල්ලම පැරණි ග්‍රැමෆෝන් තැටි ආශ්‍රයෙන් උපුටාගත් ගීත. ඒ වගේම අවසාන ගීතයත් 40 දශකයේ යන්නේ. අවසාන ගීතය 1941 මේ රචනා වෙලා තියෙන්නේ ගායනා වෙලා තියෙන්නේ මේ තැටි ලේබල් වල සමහරකට වර්ෂය සඳහන් වී තියෙනවා. යූඩි පෙරේරා තමයි මේ ගීතය රචනා කළේ ප්‍රොෆෙසර් මොහමඩ් ගෞස් සංගීතවත් කළ කොලොම්බියා ග්‍රැමෆෝන් ඇටියකට අපේ බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ බදුල්ලේ මොතියංගන විහෙර ගැන තමයි මේ ගායනේ මෙතුමා ගායනා කළේ. මේ AR ඉබ්‍රාහිම් මාස්ටර් මෙතන මේ ගීතයත් සමගින් අපේ අද දවසේ වැඩසටහනේ සමගින් ගියත් ලබන සතියේත් අනිවාර්යයෙන්ම ඔබ ඉල්ලීමුත් එක්ක තාම රසවත් ගීත පෙළකින් රැපොන් ගීත සාහිත්‍යයේ ගුවන් විදුලි ගීත සාහිත්‍යයේ අපි හමු වෙනවා කියන කාර්යය මතක් කරගන්නට ඕනි. ඔබ ලියනවා නම් අපේ ලිපිණිය මතක් කරන්නම් නිෂ්පාදක අමරණීය මතක සුවඳ රංගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය තඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රංගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා මේ ගීත සම්පාදනය කරමින් මේ මිහිර ලබා දුන්නු කලාභූෂණ සම්මානලාභී මීගමී තිලක්ෂණ වැඩිකල මහත්මයා බොහොම ස්තුතියි. අදත් වැඩසටහන පටිගත කළ සංස්කරණය කළේ මොදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පතු ඔබ සියලු දෙනාට තිරුවන් සරණයි. තිරුවන් සරණයි.